පැවදෙන්නට යෙදුනා අනව රාග සංසාර ගමනක් තිස්සේ අවිද්‍යාගන අන්ධකාරයෙන් වැසි වැසි පවතින ලෝකයට මහත් වූ ප්‍රඥා ආලෝකයක් විමින් තථාගත බුදු පියාණන් වහන්සේ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පවතින පරම සත්‍ය පෙන්වලා දෙන්නට යෙදුනා මේ මොහොතේදී අපි සූදානම් වෙන්නේ ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සියලු සත්වයන්ගේ හිතසුව පිණිස මහත් වූ සංසාර ගමන කණන්ත අප්‍රමාණ පාරමිතා ශක්තිය පුරාගෙන ලෝ සතුන් වෙනුවෙන්ම ලෝකයා වෙනුවෙන්ම දේශනා කොට වදාරන්නට යෙදුණු ඒ උත්තම ධර්මය සුදු කරගෙන ධර්මකාරණා කීපයක් සාකච්ඡා කරන්නට පින්නතුනි අපි මුලින්ම ඒ තථාගත බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා කියන කාරණාවෙන් පවතින ඒ වැදගත්කම තෝරගත යුතු වෙනවා තේරුම් ගත යුතු වෙනවා තථාගත බුදු පියාණන් වහන්සේ ළමක් ඒ සම්මා සම්බෝධියටපත් වෙන්නේ පින්නතුනි තමන්ට මේ සංසාර දුකෙන් එතර වෙන්නට තිබුණු නොඑක් අවස්ථාවන් අතහැරෙමින් ලෝක සත්වයා කෙරෙහි පතර මහා කරුණාවෙන් යුත් වෙච්ච නිසා ඒ නිසා පින්නතුනි අපි බලන්ට වෙනවා ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම සංසාර දුකෙන් ඊතර වෙන්න අවස්ථාව තිබියදී ලෝක සත්වයෝ කෙරෙහි උපදවාගත් මහා කරුණා ගුණය පෙරදරි විච්ච නිසායි සම්මා සම්බෝධිය දක්වා පාරමිතා පුරන් අනන්ත අප්‍රමාණී සංසාර ගමනේ තවත් ලෝක සත්වයෝ ගැන හිත හිතයි දුක් විඳිමින් සංසාර ගමනක් මුළුල්ලේ සම්මා සම්බෝධිය සාක්ෂාත් කර ගැනීම දක්වා කාලය කැප කරන්න. එහෙනම් අපි තෝරගන්න වෙනවා ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඒතරම් මහත් වූ කරුණාවක් පෙරදරි කරගෙන සම්මා සම්බෝධියට පත්විච්ච එකේ පින්නතුනේ වැදගත්කම කියන එක අපිට තේරිලා නැති වුණාට අපිට දැනෙලා නැති වුණාට පින්නතුනේ ඒ මහා කරුණා ගුණය මේ ලෝක ධාතුවේ කිසිවකටත් සම කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඒ අපමණ පාරමිතා ශක්තිය සංසාර ගමන පුරුල්ලේ දුක් විඳින්න පින්නතුණී කැපකලේ වෙන කවුරුත් වෙනුවෙන් නෙවෙයි මේ ලෝක සත්වයන්ගේ හිතසුව පිණිසමයි හැබැයි අපිට වෙලා තියෙන එකම කාරණාව තමයි ඒ තථාගත නිර්මල ධහම පින්නතුනි අද වෙනකොට මේක අපේ උදෙක්ම සංස්කෘතියට එකතු වෙච්ච එක්තරා ඇදහිල්ලක් බවට පමණක් සීමා වෙලා මේක පින්නතුනේ අපේ ජීවිතේ අපි නිකම්ම නිකම් අර පේන්න කරන කොටසක් ගානට වැටිලා අවසానයි. හැබැයි පින්නතුනේ අපි තෝරගන්නට වෙනවා ඒ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයක තියෙන වැදගත්කම යම් කෙනෙකුට දැනුණා නම් යම් කෙනෙකුට තේරුණා නම් යම් කෙනෙකුට අවබෝධ වුණා නම් පින්නතුනි ඒ තථාගත බුද්ධ ශාසනයක් වෙනුවෙන් ඒ තථාගත බුද්ධ ශාසනයේ තියෙන මහා කරුණාව වෙනුවෙන් පින්නතුනි වචනෙන් කියලා නිම කරගන්න බෑ දක්වන්න ඕනේ ගුණ උපහාරය කොහොමද කියලා මේක පින්නතුනි මන් පුංචි උපමාවකින් කියන්නම් හිතලා බැලුවොත් එමේ අපි මේ මොහොතේදී අපේ ශරීරයේ ගිනි ගන්නකොට යම් කිසි කෙනෙක් ඇවිල්ලා අපි මේ ගින්න නිවන්න ගිනි අරගෙන ඉන්නකොට වෙහෙස දරනකොට මහන්සි වෙනකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒ ගින්න නිවලා වතුර පාරක් හරි දාලා ඒ ගින්න නිවලා අපි මේ ගින්නෙන් බේරගත්තොත් අපිට මේ මිනිස්සයා කෙනේ ඇති වෙන හැඟීම ඇති වෙන කරුණාව ඇතිවෙන ගුණය කියන එක ඇතිවෙන පැහැදීම කියන එක පින්නතුනි කොච්චර වෙයි. එතකොට අපි තෝරගන්න වෙනවා අනන්ත අප්‍රමාණ සංසාර ගමනක් තුල අපි නිරයට වැටිලා ඒ නිරය අවීචි මහ නරකාදී ගිනි දැල් අතර පිච්චි පිච්චි දුක් විඳපු කාල සීමාව මෙපමණයි කියලා කියන්න බෑ. කොයිතරම් වාර ගණනාවක් අවීචි මහ නරකාදී ගිනි දැල් අතර ඉපදුනාද කියන කාරණාව පිළිතුනේ ගණන් කරලා කියන්නට පුළුවන් කමක් නැහැ. අපි තිරිසන් ලෝකවල තිරිසන් සත්තු වෙලා උප්පත්තිය ලැබලා අමු අමු අපේ බෙලි කැපිලා ඝාතනය වෙලා මේ මහ පොළොවට වැටිච්ච රුධිරය එකතු කරලා බැලුවොත් ඒක පින්නතුනි මහා සාගරේ පරදන්ට තරම් වැඩි එහෙනම් අපි මේ പ്രേත තිරිසන් අසුර ලෝකවල උප්පත්තිය ලැබමින් කුසට ආහාරක් නැතිව අඳින්ට වස්ත්‍ර නැතිව සීතලේ ගැහි ගැහි උණුසුමෙන් පිච්චි පිච්චි අවුවට කර වෙවි පින්නතුනි අනන්ත අපිරිමිතව දුක් විඳපු කෙරවලක් නොපෙනවන අඩවරාග සංසාර ගමනක් තියෙනවා අපි මේ සංසාර ගමනේ තව දුරටත් යන්න ගියොත් කොයිතරම්නම් කෙරවලක් නැතුව මේ ගිනි ජාලාවට මේ දුක් ගොඩට ඇදගෙන වැටෙයිද කියන කාරණාව පිළිතුරු කියන්න පුළුවන් කමක් නැහැ. තථාගත බුද්ධ ශාසනයක පවතින වැදගත්කම තමයි අනව රාග සංසාරික විඳපු දුක් කඳා තව සංසාර ගමන ඉදිරියට විඳින්න තියෙන මහ දුක් කඳක් කියන මෙන්න මේ සියලු දුක් නිමාවටපත් කරන නිම කරන්නට පුළුවන් ධර්මයක් තමයි තථාගත බුද්ධ ශාසනය කියලා කියන්නේ යම් කෙනෙකුට ඔන්න ඔය ධර්මයේ මාත්‍ර සංඥාවකින් හරි වැටහුණා නම් එයාට තේරෙනවා පින්නතුනි කොයි විදිහටද මේ බුද්ධ ශාසනයට කුතගුණ සලකන්න ඕනේ? කොයි විදිහටද මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනකම කියන එක අනේදාටයි දැනෙන්නේ පිළිතුරු. අර අපි මේ මොහොතේදී පුංචි ගින්නකින් මුදවගත්තම අපිට දැනෙන සහනේ ඒ වගේ නම. ඒ මුදවගත්ත මිනිස්යාට අපි දක්වන කළගුණේ ඒ වගේ නම් කෘතගුණේ. අර මහා දුක්ගින්නකින් පින්නතුනේ අපිව මිදෙව්වට පස්සේ රාග ගින්නෙන්, ద్వේස ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන් අපිව මුදවනවා නම් පින්නතුනේ යම් තැනකදී අන්න එදාටයි ඒ ගින්නෙන් නිවුණට පස්සේ ලැබෙන සැනසීමේ තියෙන වැදගත්කම දැනিলা. වචනෙන් කියන්න බැරි හැඟීමක් පින්නතුනි මේ බුද්ධ ශාසනය කෙරෙහි ඇති වෙන්නේ. අද පින්නතුනි අපිට ඇති වෙලා තියෙන එහෙම හැඟීමක් නෙවෙයි. අපි අද දවසේදී මේ බුද්ධ ශාසනය වෙනුවෙන් පින්කමක් කරනවා නම් පින්නතුනි මේවා කරලා තියෙන වෙන මොකටවත් නෙවෙයි අවංකවම කල්පනා කරලා බැලුවොත් එහෙම දැනිලා එම අවංකවම තමන් තුළින් මේ ගිනි ගොඩකින් නේද මම මිදුනේ. මෙන්න මේ මිදුණු නිසායි මම මේ කෘතගුණ සලකන්නේ. අන්න අනන්ත සංසාර ගමනක මේ මහ පොළොවට අපි බින්දතුනි දාඩිය හෙළුවනම් හෙලලා තියෙන්නේ කඳුළු හෙළුවනම් හෙලලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි පංචකාම ආස්වාදයේ වෙනුවෙන් අන්නේ පංචකාම ආස්වාදයේ වෙනුවෙන් ඒ හෙළපු කඳුළු නිසා ඒ හෙළපු දහඩිය නිසායි පින්නතුනේ අපි මෙච්චර කාලයක් සංසාරේ දුක් විඳින්නේ. එනම් මහ පොළොවට රාග, ద్వේස, මෝහ වලින් මත් වෙලා පංචකාම ආස්වාදයෙන් මත් වෙලායි පින්නතුනේ අපි දාඩි හෙළුවනම් හෙළලා තියෙන මේ සංසාරේ. එතකොට මහත් වූ කළු ශක්තියක් තමයි පින්නතුනේ අපි මේ මහ පොළොවට වටලා තියෙන්නේ. අපි ඒ මහ පොළොවට පින්නතුනේ හලපු ඒ තියෙන දහඩිය බිඳුවෙන් පින්නතුනේ අපිට තේරෙන්නේ අපි මේ විශ්ව ධාතුට ණය වෙලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් පින්නතුනේ මෙන්න මේ ගැන පැහැදිලා මෙන්න මේ අප්‍රමාණ දුකකින් නේද අපිව ගැලෙන්නේ කියන තැනට පින්නතුනි පත් වෙලා ඒ ගුණය දැනුණට පස්සේ අවංකවම පින්නතුනි ගුණයට දක්වන උපහාරයක් වශයෙන් ඒ වගේම මේ සංසාර ගමනේදී පින්නතුනි අර මහ පොළොවට විච්ච ණය ගෙවන්න ඕන නිසා අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් ආර්ය ශාසනය වෙනුවෙන් යම් කිසි කෙනෙක් වෙහෙස වෙනවා නම් වෙහෙස වෙලා මහන්සි වෙනවා නම් මහන්සි වෙලා කැප වෙනවා නම් කැප වෙලා පින්නතුනි කාලය වැය කරනවා නම් වැය කරලා ශ්‍රමය වැය කරනවා නම් වැය කරලා අන්න පින්නතුනි එදා වැටුණා නම් මහ පොළොවට පින්නතුනි දාඩිය බින්දුවක් අන්න ඒක මහ පොළොවට දැනෙනවා මහ පොළොව කම්පා වෙනවෙයි අපි මෙතුවක් කාලයක් මහ පොළොවට දාලා තියෙන කළු කිරණ ශක්තිය රාග ద్వේෂ මෝහ වෙනුවෙනුයි මහ පොළොවට දාඩිය එළලා තියෙනවා. ඔන්න ඔය විදිහටයි පින්නතුනි බුද්ධ ශාසනයේ තියෙන වැදගත්කම ගැන තේරෙනවා නම් තේරෙන්න ඕන. අන්නේ වැදගත්කම තේරෙනවා නම් පින්නතුනි තේරෙන්න අපිට බුදුබණ පදයක් දැනෙන්න ඕන. අපිට පින්නතුනි බුදුබණ පදයක් ඇහෙනවා නම් ඒකේ ඒකාන්ත වශයෙන්ම සංසාර දුක නිවන එකක් වෙන්න ඕනේ. ඒක සංසාර ගමනේ අලවන එකක් වෙන්න බෑ. ඔය අත තෝරගෙන බලන්න වෙනවා. අපි වින්නතුනි මේ පින්කම් කරනවා කියලා කරලා තියෙන්නේ කරන ඵලියට. ලෝකයා කරපු නිසා, ලෝකෙ තිබ්බ නිසා, සම්මුතියට ගැලපෙන්න ඕන නිසා පින්නතුනි කලා මිසක් එවැනි දැනීමකින් එවැනි හැඟීමකින් අපි කරපු එකක් නෑ අවංකවම කල්පනා කරලා බලුවොත්. අවංක හිතින් පිරිසිදු හිතෙන් තමන්ටම දැනিলা මේසා දුකකින් අපි මිදුණා. ඒ දුකකින් මිදෙන්න තියෙන බුද්ධ ශාසනය මේකයි. මේ බුද්ධ ශාසනය රැකෙන්න ඕනි කියලා පින්නතුනි එහෙම කරපු දෙයක් නෑ බැලුවොත්. අපි කරලා තියෙන්නේ පින්නතුනි පින්කමක් කරනවා නම් අවිධානයක් පූජා කරනවා නම් බෞද්ධරයක් දෙනා පූජා කරලා තියෙනවා. බෝධි පූජාවක් කරනවා නම් බෞද්ධරයක් දෙනා කරලා තියෙන්නේ. පන්සලට යනවා නම් බෞද්ධරයක් දෙනා ගිහිල්ලා තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි පින්නතුනේ. තමන්ගේ පංචකාම ආස්වාදයට පිටක් බලාගෙන. එවැනි දැනට පින්නතුනේ බුද්ධ ශාසනය පත් වෙලා ඉවරයි. අපි පින්නතුනේ පන්සල් යන්නේ අපේ වාසියට ඒව නැත්නම් අපි දානෙ දෙන්නේ බුද්ධ ශාසනය කරමුණු කළා නිවනක් කරමුණු කරලා. එම නිවීමක් ගැන දැනිලා තේරිලා නම් නෙවෙයි අර කරන්නම් වාලේ මලගිය ඥාතින්ට හරි මේක දෙන්න ඕනි කියලා සමාජයේ තිබ්බ නිසා ගිහිල්ලා පූජා කරලා එනවා. එහෙම නැත්නම් හාමුදුරුවෝ ගෙදරට වඩම්වන්නේ පින්නතුනි ලෝකෙට පේන්න. ඒක ඇත්ත. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි බෞතරයක්ද නෑයි හාමුදුරුව වඩම්මලා පිරිසත් ගායනා කරන්නේ. වෙන මොකටවත් නෙමෙයි. අපේ ව්‍යාපාරය දියුණු වෙන්න. gedara dora සිරියාව ඇති වෙන්න. එතකොට පින්නතුනි බලාපොරොත්තු තිබිලා තියෙන්නේ මහා පංචකාම ආස්වාදයක්. පංචකාම ආස්වාදයක් මුඛ්‍ය නිමිත්ත කරගෙන මූලික කරගෙනයි පින්නතුනි බුද්ධ ශාසනය අසුරු කරලා තියෙන්නේ. එන කොයිතරම්නම් පින්නතුනි අපි මේ කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අර මහත් වූ කරුණාවෙන් යුක්ත මේ පංචකාම ආස්වාදයන්ට පයින් ගන්න මේ පංචකාම ආස්වාදයන්ගේ මිදෙන මඟ එලි කරන්ට අපි වෙනුවෙන්ම පින්නතුනි අප වෙලා කැප වෙලා මහා කරුණාවෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා පින්නතුනි හිතන්ටකෝ අපි කොයිතරම්නම් අඩුවෙන්දේ බුද්ධ ශාසනයට ගෞරව කළා තියෙන්නේ. කොයිතරම්නම් අඩුවෙන්දේ ලෞතර බුදු පියාණන් වහන්සේට කළ ගුණ සලකලා තියෙන්නේ. අපි බුද්ධ ශාසනය ඇසුරු කළා තියෙන්නේ බලාගෙන ගියාම පින්නතුනි අපේ වාසියට. එහෙම නැතුව සංසාර දුකෙන් ගැලවෙනවා කියන ඉමක් පොණක් අපි දැකලා නැහැ. අපිට පෙනිලා නැහැ. අපිට පින්නතුනි සංසාර දුකෙන් ගැලවෙන්න දුක කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා තේරෙන්න ඉපැයි. දුක කියන්නේ මොකක්ද කියලා මුලින් අවබෝධ වෙන්න ඉපැයි. අන්න එහෙම අවබෝධ වුණාමනේ අපිට දුකෙන් ගැලවෙන්න ඕනේ කියලා හැඟීම පහළ වෙනවා. අන්නේ හැඟීම පහළ වුණාට පස්සේනේ අපි පින්නතුනි පිපාසයෙන් ධර්ම මාර්ගේ හොයාගෙන යන්නේ. ඔන්න ඔය ටික අපිට ඉස්සෙල්ලා තේරුම් ගන්න වෙනවා. මොකටද මේ තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වුණේ කියලා. අපි හිතාගෙන ඉන්නවා පින්තුණි මේ බුද්ධ ශාසනයේ කියන ධර්මතාවය දුක කියන ධර්මතාවය අපි දන්නවා කියලා. අපිට එහා බුදුබණ දන්න තවත් කෙනෙක් නැහැ කියලා. හැබැයි අපි තීරණයක් අරගෙන බලන්න වෙනවා පින්තුණි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝක ධාතුවේ පවතින දුක කියන්නේ මොකක්ද කියලා සත්‍ය වශයෙන්ම පෙන්වලා දෙනකම් වෙන කිසිම කෙනෙකුට පින්නතුනේ දුක තේරෙන්නේ නැහැ. අපිට දුක තේරුණා නම් ඒ දුක හටගන්නේ මෙන්න මේ නිසා කියලා වැටහුණා නම් අපි තවත් මේක අල්ලගෙන ඉන්නේ නැහැ පින්නතුනේ. වහ වහ මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. ගැලවෙන්න වීර්ය කරනවා. හැබැයි අපි හිතන්නකෝ අපි උපතේ ඉඳලා ගන්නවා ඉපදුනාම දුකයි, ලෙඩ වුණාම දුකයි, ජරාවටපත් වුණාම දුකයි, මරණයටපත් වුණාම දුකයි කියලා. හැබැයි පින්නතුනි මේක නොදන්නේ කවුද? ජරාවටපත් වෙන එක දුක බව, මැරෙන එක දුක බව, ලෙඩ වෙන එක දුක බව. තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වුණත් නැතත් ලෝකේ ඉන්න හැම දෙනාම දන්නවා. ඕක දැනගන්නවා පින්නතුනි තිරිසන් සත්තු පවා උන්ටත් ඕක වැටහෙනවා. උන්ටල් ලෙඩ වෙනකොට දුක දැනෙනවා. උන්ටත් පින්නතුනි අපි ගෙනල්ලා පොල්ලකින් එම ගැහුවොත් ඒ දුක් වේදනාව ඒ විදිහටම දැනෙනවා. හැබැයි මෙන්න මේ ඉපදෙන ලෙඩ වෙන ජරාවටපත් වෙන මරණයටපත් වෙන දුක ගැන කියලා දෙන්න තථාගත බුදු පියාණන් වහන්සේ නමක් අවශ්‍ය නැහැ. ඒක කුමන ආගමක වුණත් කුමන ජාතියක වුණත් කුමන කුලයක වුණත් ඕනම කෙනෙකුට තේරෙන කාරණාවක්. ඕක පින්නතුනි බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකයා දන්නේ ලෝකේ පවතින අදටත් පින්නතුනි මේ ಜಾති ආගම් කුල ભેද යකින් තොරව සමස්ත ලෝකයම දන්න ටිකක් අපිත් මොකක්ද කළේ පින්නතුනේ දුකයි දුකයි දුකයි කියලා කිව්වට ඔය ජාති ජරා මරණ දුක්ගින්නෙන් ගැලවෙන්න ක්‍රමයක් පින්නතුනේ අපිට තේරිලා තිබුණේ නැහැ අපි හිතලා බැලුවොත් කල්පනා කරලා බැලුවොත් ඔය ඇත්ත කවුරුවත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට කැමති නැහැ ඔක්කොම ලකමේ අපි පුංචි කාලේ ඉඳලම ශෝකයෙන් පරිදේවෙන් දුකෙන් දෝමනස්යෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයනවා. එම හොයන්නේ නැති කවුරුත් නැහැ. අපි ඔක්කොමලම පුංචි කාලේ ඉඳලා තේරෙන කාලේ ඉඳලා මරණ මංචික මොහොත දක්වා හොයන්නේ දුකෙන් ගැලවෙන්න ක්‍රමයක්. දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක්. දුකෙන් මිදලා බැලුවොත් අපි දුකෙන් මිදෙන්න කියලා හොයාගෙන යන්නේ මොකද්ද බැලුවොත් එමේ අපි දුකෙන් නිදහස් වෙන්න කියලා හොයාගෙන ගිහිල්ලා තියෙන පංචකාමාස්වාදය. අපි දුකෙන් නිදහස් වෙන්න කියලා පිළිතුනේ හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ පංචකාම ආස්වාදයයි. මෙන්න මේ පංචකාම ආස්වාදය කියන්නේ ගිනි ගොඩක් බව ඇත්තන්ට වැටහිලා නැහැ තරව. මේක දුකට ගණනින් සත්තු මැරෙන්න පණ අදිනවා. මෙන්න මේ විදිහට මැරිලා ඉන්නවා දැක දැකම. මැරෙන්න පණ අදිනවා දැක දැකම මොකද්ද කරන්නේ? තව තවත් තව තවත් අර සත්‍යය ඇවිල්ලා මේකේ වහන්නේ. ඇයි වහන්නේ? මුන් දන්නේ නැහැ. මේ ආස්වාදයක් විදිහට වහලා තියෙන වෙන මොකක්වත් නෙවෙයි. මර උගුලක් බව තේරිලා නැහැ. දුකටපත් කරන තනක් බව වැටහිලා නැති නිසා අඥානවන්තකම නිසා හැමිල මේකේ වහන්න. වහල ඉවර වෙලා පින්නතුනි කිව්වට වැඩක් නැහැ පිච්චෙන්න එපා මැරෙන්න එපා කියලා. ඒකාන්ත වශයෙන්ම වැහුවොත් මේ ධර්මතාවය උරුම වෙනවා. අන්න ඒ වගේ අපි තෝරගන්නට වෙනවා. අපි පුංචි කාලේ ඉඳලා ඉපදෙන බව දැක දැක ඉපදුනාම ලෙඩ වෙන බව දැක දැක ජරාවටපත් වෙන බව දැක දැක මරණයටපත් වෙන බව දැක දැක පිළිතුනි ඔය විදිහට නම් මැරෙන්න එපා ඔය විදිහට නම් ලෙඩ වෙන්න එපා කාටවත් කියලා කිය කියා අපි මොකද්ද කළේ අපි පින්නතුනි පංචකාම ආස්වාදේ කියන එකට කොටු වෙලා විවාහ වෙලා ධර්මල්ල හදාගත්තා දැන් පින්නතුනි ධර්මල්ල හදාගත්තට පස්සේ අපි කවුරුත් කැමති නෑ මේ දරුවන්ව ලෙඩ වෙනවට. ජරාවටපත් වෙනවට, ව්‍යාධියටපත් වෙනවට කවුරුත් කැමති නෑ. හැබැයි පින්නතුනි කැමති නැති උනායි කියලා වැඩක් වෙන්නේ නෑ දැන් ගින්නේ වහලා ඉවරයි. ඔන්න ඒ ගින්නේ වැහුවා නම් ඒකාන්ත වශයෙන් පිච්චෙන බව දැනගන්න වෙනවා. පිච්චෙන කොට පින්නතුනි පිච්චෙන්න එපා එපා එපා කියලා කෑගහුවට වැඩක් නැහැ. ඒකාන්ත වශයෙන්ම පිච්චෙන එක පිච්චෙනවම තමයි. අපි මේ මොකද්ද කරන්න උත්සාහ කරන්නේ? කවම කවදාකවත් පින්නතුනි කරන්ට බැරි වැඩක් බාරගෙන ලං කරගෙන අපි පින්නතුනි ඒක නොවෙනකොට දුක් වෙනවා අඬනවා වැළපෙනවා ශෝක කරනවා දැන් හිතන්නකෝ කවම කවදාකවත් පුළුවන් වෙයිද පින්නතුනි මේ අහසේ පායලා තියෙන හඳ අපේ මිදුලට අරගෙන එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඒ වෙනුවෙන් වෙහෙසුණා කියලා මහන්සි වුණා කියලා ඒකෙන් අවසානයේ පෙළීමක් විතරයි ඉතිරි වෙන්නේ. අවසානයේ වෙහෙස මහන්සිය විතරයි ඉතිරි වෙන්නේ අපරාධය. ගඟට කපු පිණිවයි. ඔය ඇත්තොත් මොකද්ද කරන්නේ? ඒකාන්ත වශයෙන් මේ ගින්නේ වැහුවොත් පිච්චෙනව බව දැන දැන පින්නතුනි ඕකේ වැහුවා. දැන් අපි තෝරගන්න වෙනවා. අර තිරිසන් සත්තු ඇවිල්ලා පින්නතුනි ආස්වාදයට කොටු වෙලා වැහුවා වගේ ඔය ඇත්තොත් පින්නතුනි මේක ආස්වාදෙන් වහලා තියෙන නිසා මේක ගින්නක් බව නොතේරෙන නිසා වැටෙන නොවැටෙන නිසායි ඇවිල්ලා මෙහි වැහුවේ. වහලා දැන් පිච්චෙනවා. දැන් පින්නතුනි අපිට අද දවසේදී තියෙනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගිනි ටික මේ ගින්න ලැබුණේ අපි අද ජාතියක් පහළ කරගත්ත නිසාමයි මේ ජාතිය පහළ වුණේ අපි පෙරත් අවිද්‍යාවෙන් යුක්තව පංචකාම ආස්වාදය ඇසුරු කරපු නිසාමයි අවිද්‍යාවට කොටු වෙලා මේ පංචකාම ආස්වාදයේ ඇසුරු කරමින් අවිද්‍යා පත්‍ය සංඛාර කියන ක්‍රියාවලියකට මැදිවිච්ච නිසා ඒකේ හේතු ඵලයක් වශයෙන් අපිට අද ලැබුණා මෙන්න මේ විදිහට જાතියක් පහල කළ ගතිරුවා මෙන්න මේ જાතිය ලැබුණා නම් මේක ඒකාන්ත වශයෙන්ම උරුම ධර්මතාවයකට යටත් වෙනවා එනම් ඒ ජාතියට ඒකාන්ත වශයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උරුම වෙනවා. ඕකේ එපා කිව්වට වැඩක් නැහැ. එනම් අපි බලන්න ඕන මතු මතුත් යලි ජාතියක් පහල කරන්න තියෙන හේතුව මේ මොහොතේදී හඳුනගෙන අන්නේ හේතුව නිරෝධ කළා නම් මතු මතුත් ජාතියක් ලබලා ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් පීඩිත වෙන ගමන පිළිතුණි නිමාවටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනම් බුද්ධ ශාසනයේ පිළිතුණි පෙන්වන්නේ වර්තමානයේ තුල උතුම් වූ නිවීම සාක්ෂාත් කරගෙන මතු මතුත් යලි ජාතියකට පිළිතුණි යන්ට තියෙන හේතුව සහ මුලින්ම නිරෝධ කළා දාන එකයි. අපි දැන් බලන්න ඕනේ අපි කොටු වෙන්නේ පංචකාම ආස්වාදයේ වෙනුවෙන් නම් මෙන්න මේ ආස්වාදී කියන්නේ මොකක්ද කියලා තෝරගන්න වෙනවා ඉස්සෙල්ලා. මේ ආස්වාදී කියන එක කුමක් අරඹේලාද හටගන්නේ කොතනද තියෙන්නේ කියලා අඳුරගන්න වෙනවා. මේ ආස්වාදයෙන් අපි බලාපොරොත්තු වෙන දේද ලැබෙන්නේ එහෙම නැත්නම් ලැබෙන්නේ ගිනි ගොඩකින් වෙලෙන්ටද ගින්නෙන් පිච්චෙන්ටද කියන එකත් උරගට වෙනවා. යම් දවසක අපිට වැටහුණා නම් අපි මේ පංචකාම ආස්වාදයෙන් බලාපොරොත්තු වෙන සැපයේ සුවේ සහනේ පිනතුනි කවදාකවත් නොලබෙන බවත් මේකෙන් උරුම වෙන්නේ මහ දුක්ගින්නක් බවත් තෝරගන්න වෙනවා මේ පංචකාම ආස්වාදයේ කියන්නේ පින්නතුනි බිලි කොක්කක අමුණපු ඇමක් වගේ එකක්. මෙන්න මේක තෝරගත්තේ නැති නිසායි අපි මෙන්න මේ ඇම ගිලලා මේ කොක්කේ පැටලිලා ලිහින්ට බැරි දුක් ගොඩකට අහුවෙලා අසරණ වෙලා තියෙන්නේ. අපි යම් දවසක තේරුම් ගත්තා නම් පංචකාම ආස්වාදය ගිනි ගොඩක් බව මල උගුලක් බව බිලී කොක්කක අමුණපු ඇමක් බව අන්න එදාට පින්නතුනි මේක ගිලින්නේ නැහැ. මේක අල්ලගන්නේ නැහැ, මේක බදාගන්නේ නැහැයි. එදාට තේරෙනවා මෙන්න මේක තමයි ගින්නට මුල කියලා. මේක බදාගත්තොත් ඒකාන්ත වශයෙන් ගින්න උරුම වෙන බව වැටහෙනවා තේරෙනවා. මෙන්න මේක තේරිච්ච දවසට වැටහිච්ච දවසටයි කවම කවදාකවත් අපි මෙන්න මේ ලෝකයෙන් පංචකාම ආස්වාදයෙන් සැපයක් සුවයක් සහනයක් බලාපොරොත්තු වුණාට මෙන්න මේක ඉෂ්ට නොවන බව වැටහෙන්නේ තේරෙන්නේ පිනතුනි අපි දැන් හිතලා බලමු චුට්ටක් ඔය ඇත්තෝ මෙච්චර කාලයක් මේ සංසාර ගමන එනකොට පංචකාම ආස්වාදයට පිනතුනි ඔය ඇත්තන්ට හිත කරවිච්ච පරිසරයේ ගොඩ නැගෙන්න ඒකාන්ත වශයෙන්ම රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ටිකක් ඕන කරනවා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ටිකක් ඇසුරු කරගෙන පින්නතුනි අපි මේ ලෝකයේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික භාවිතා කරමින් පාවිච්චි කරනවා. දැන් මේ සියලු ලෝක සියලු සත්වයෝ හිතාගෙන ඉන්නවා මගේ දරුවා තුල තමයි ආස්වාදේ තියෙන්නේ. දේපොළ තුල තුල තමයි ආස්වාදේ තියෙන්නේ. යාන වාහන තුල තමයි මේ ආස්වාදේ තියෙන්නේ. ඉඩකඩම් තුල තමයි මේ ආස්වාදේ තියෙන්නේ. එහෙම නැත්නම් රූප තුල තමයි මේ ආස්වාදේ තියෙන්නේ. ශබ්ද තුල තමයි තියෙන්නේ, ගන්ධ තුල තමයි තියෙන්නේ. රස තුල තමයි තියෙන ස්පර්ශයන් තුල තමයි තියෙන්නේ කියලා හිතාගෙන පිටුතුනේ මෙන්න මේ ආස්වාදයේ කියන එක මට පුළුවන් වෙයි ලබා ගන්නට රූප දිහා බල බල ඉඳලා රූප පස්සේ ගිහිල්ලා මට පුළුවන් වෙයි ශබ්දයන් පස්සේ අබාගෙන ගිහිල්ලා ආස්වාද ලං කර ගන්නට කියලා දෘෂ්ටියක් හදාගෙන තියෙනවා හැබැයි පින්නතුනි යම් දවසක තේරුණා නම් මේ ආස්වාදය කියන එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ නොමැති බව ඇහැකන නාසය දිව ශරීරය කියන ටික තුල මේ ආස්වාදය කියන එක නොමැති බව ආස්වාද කියන්නේ බින්නතුනි මිරිඟුවක් කියලා තෝරගත්තොත් තේරුම් ගත්තොත් නැවත මිරිඟුව පස්සේ දුවන්නේ නැහැ මොකද මිරිඟුවෙන් වතුර බීලා පිපාසය සංසිඳව ගන්නට බැරි නිසා පිපාසේ ඉඳගන්න බැරි නිසා දැන් හිතන්ටකෝ මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තුල ආස්වාදයේ කියන එක තියෙනවා නම් පින්නතුනි ඒකාන්ත වශයෙන්ම සියලු ලෝක සියලු සත්වයන්ට එකම රූප කොටාසයක් ප්‍රිය මధుර ස්වභාවයක් ගෙනල්ලා දෙන්න ඕනි. ඒ වගේම පින්නතුනි අප්‍රිය අමනාපයි කියන කාරණාවත් මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තුල තියෙනවා නම් එකම රූප කොටාසයක් සියලු ලෝක සියලු සත්වයන්ට අප්‍රියමනාප වෙන්න ඕනි. ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ තියෙන එකක් නක්. හැබැයි පින්නතුනි බැලුවම කෙනෙකුට ප්‍රිය මధుර රූපය තව කෙනෙකුට අප්‍රිය අමුදුර වෙනවා. කෙනෙකුට ප්‍රිය මధుර ශබ්දයේ පින්නතුනි තව කෙනෙකුට අප්‍රිය අමුදුර වෙනවා. එනම් අපි තෝරගන්නට වෙනවා මෙන්න මේ රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශාරම්මණයන්ගේ පින්නතුනි අපි ආස්වාදයේ කියන එකේම නැත්තම් ප්‍රියමధుර ස්වභාවය අප්‍රියමధుර ස්වභාවය ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක තෝරගන්න වෙනවා දැන් අපි බලන්ට වෙන ඒකාන්ත වශයෙන් ඇහැට රූපයක් ගැටුණට පස්සේ තමයි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ජනිත වෙනවා නම් ජනිත වෙන්නේ. කනට ශබ්දයක් ගැටුණට පස්සේ නාසයට ගන්ධයක් ගැටුණට පස්සේ දිවට රසයක් ගැටුණට පස්සේ කයට පහසක් පොට්ටබ්බයක් ගැටුණට පස්සේ තමයි ආස්වාදයක් ගොඩ නැගෙනවා නම් ගොඩ නැගෙන්නේ. ප්‍රිය මధుර ස්වභාවයක් ගොඩ නැගෙනවා නම් ගොඩ නැගෙන්නේ. හැබැයි පින්නතුනේ අපි තෝරගන්න වෙනවා. මෙන්න මේ ප්‍රිය මధుර කියලා දැනගන්න ස්වභාවය දැනගන්න ලැබෙන්නේ අපිට වේදනාවක් විදිහට. එනම් වේදනාවක් විදිහට කියලා කිව්වේ මේක දැනගන්න වෙන්නේ චිත්ත මාත්‍රයකින්. සිතුවිල්ලක් විදිහට වේදනාවක් විදිහටයි පින්නතුනි මේක දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රියයි කියලා. හැබැයි අපි බලන්න ඕනි මේ ප්‍රියයි කියලා දැනගත්ත දැන ගැනීම පිනතුනි රූපයේ තුල තිබුණවත් ඇහැ තුල තිබුණවත් නෙවෙයි ඇහැට රූපයේ ගැටීම හේතුකාරක කරගෙන අන්න එතනදී පිනතුනි හිතක් පහළ වුණා ප්‍රියයි කියලා. දැන් අපි තෝරගන්න වෙනවා මෙන්න මේ ප්‍රියයි කියන හිත ගොඩනගලා දෙන්නේ පින්නතුනි මේකට උපමාවක් ගත්තොත් කොයි විදිහටද කියලා. අපි හිතනවා මේ ප්‍රිය මధుරයක එක්කෝ මම හැදුවා. එහෙම නැත්නම් රූපයේ තුල තිබිලා, ශබ්දයේ තුල තිබිලා මට දැනුණා. ඔය විදිහට තමයි අපි හිතාගෙන හැබැයි අපි උපමාවක් අරගෙන බැලුවොත් එමේ හිතලා බලමු බෙරපළුවක් තියෙනවා. මෙන්න මේ බෙරපළුවට පිටුතුනේ අපි අතෙන් තට්ටුවක් දානවා. එතකොට සද්දයක් ඇහෙනවා. අපි මේකට කෝටුවෙන් શબ્දයක් දානවා. තට්ටුවක් දානවා. එතකොට શબ્දයක් ඇහෙනවා. අපි තව රබර් කෑල්ලකින් තට්ටුවක් දානවා. එතකොට සද්දයක් ඇහෙනවා. යකඩ කෑල්ලකින් තට්ටුවක් දානවා. එතකොට සද්දයක් ඇහෙනවා. හැබැයි මේ අවස්ථා කිහිපයේදී එළියට ආපු හඬ එකිනෙකට වෙනස් ස්වභාවයක් ගන්නවා. හැබැයි අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ හඬ තිබුණේ කෝටුව ඇතුළේද බෙරපළුව ඇතුළේද කියලා. හැබැයි මෙන්න මේ හේතු දෙක එකිනෙකට ගැටෙනකොට මොකක්ද උනේ හඬ එළියට ආවා. ඒ ගැටීම නැති වෙනකොට ඒ හඬ ඉතිරි නැතිවම නිරෝධ වෙලා ගියා. අන්න ඒ වගේ පින්නතුනි කවම කවදාකවත් ඇහැට රූපයක් ගැටුනේ නැත්නම් කනට ශබ්දයක් ගැටුනේ නැත්නම් නාසයට ගන්ධයක් ගැටුනේ නැත්නම් දිවට රසයක් ගැටුනේ නැත්නම්, කයට පොට්ටබ්බයක් ගැටුනේ නැත්නම් ඔන්න ඔය හිතක් කියන එක පහළ වෙන්නේ නැහැ. පින්නතුනි මනට ධම්මයක් ගැටිලා හිතක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන්නේ ඒකාන්ත වශයෙන්ම අපි අර පෙරදී ඇහැ කන නාසය දිව ශරීරය තුලින් ගත්ත ආරම්භණයක් ඔස්සේ මනෝ විඥානයක් හටගන්නව නම් හටගන්න පුළුවන්කම ලැබෙන්නේ එනම් අපි මෙතනදී තෝරගන්න වෙනවා. ඔය ඇත්ත මෙතුවක් කාලයක් හිතාගෙන හිටියා. මේ වේදනාව කියන එක සතර මහා ධාතු ඇතුලේ තිබුණා කියලා. සතර මහා ධාතු ඇසුරු කරගත්ත මෙන්න මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන එක කොටසකවත් පින්නතුනි වේදනාව තිබුණේ නැහැ. මෙන්න මේ වේදනාව කියන එක ජනිත වුණේ වේදනාව කියවම පින්නතුනි රෙදෙන එක විතරක් නෙවෙයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා තුන. මේ මොකක හරි වේදනාවක් වින්නතුනි ජනිත වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ඈට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස ආදී වශයෙන් ගැටීමක් සිද්ධ වෙන්න ඕන මෙන්න මේ ගැටිලා වින්නතුනි මොහොතක් මොහොතක් පාසා දැනගන්න දැනගැනීමක් ඇත්තා මෙන්න මේ දැනගැනීමටයි ඔය ඇත්තෝ මම මම කියලා පනවගෙන තියෙන්නේ එහෙම නැතුව මම කොහෙද ඉන්නේ කියලා බැලුවොත් එන මම කියලා සංඥාවක්වත් ඔයයන්ට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ වෙන ක්‍රමයකින්. මේ ශරීරයේ තියෙන කොටස් ටික කෑලි කෑලි වලට ගලවලා අයින් කළොත් ඒ කෑලි ටිකට අපි පුතා කියන්නේ නැහැ ඒ කොටස් ටික වෙන් කරා. දුව කියන්නේත් නැහැ තාත්තා කියන්නේත් නැහැ. හැබැයි පින්නතුනි ඔන්න ඔය ඇහැට රූපයක් ගැටිලා ගොඩනැගිච්ච වේදනාව මොකද්ද කියලා මේ ශරීරයේ තියෙන රෝම කූපයක්වත් කතා කරලා කියන්නෙත් නෑ හඳුනගන්නෙත් නෑ. ඔන්නෝක හඳුනගන්නේ පින්දුතුනි ඒකාන්ත වශයෙන්ම අර හේතු එකිනෙකට ගැටිලා ගොඩ නැගිච්ච චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, දිව්‍යා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ හරහා. දැන් මේක තෝරගන්න පින්දුතුනි මම පුංචි උපමාවක් කියන්නම්. තවදුරටත් මේ කාරණාවේ තියෙන යථාර්ථය පෙන්නුම් කළා දෙන්න වමනා නිසා දැන් අපි හිතමුකෝ ඔය ඇත්ත පින්නතුනි මේ ලෝකයට දාගෙන තියෙනවා මේ ලෝකයේ තියෙන වර්ණ සටහන් අරමෙලා දාගෙන තියෙනවා විවිධාකාර ප්‍රඥප්ති නාම ධර්මයන් දැන් මම උපමාවක් අරගෙන පෙන්වන්නම් පින්නතුනි මේක තෝරගන්න අපි හිතමු උපමාවකට අපි ගන්නවා බත් දැන් මේ බත් කියලා ගත්තට පස්සේ ඔය ඇත්තට බත් කියන හඬ ඇහෙන්නේ සෝත විඥානයේ හරහායි මේ බත් කියන හඬ ඇහෙන්නේ. එතකොට මේ බත් කියන හඬ මේ මොහොතේ ඇහෙනකොට ඔය ඇත්තට බත් මැවෙනවා. බත්වල සුවඳ කියනකොට බත්වල සුවඳ දැනෙනවා. බත්වල රහයි මේ ඔක්කොම ස්පර්ශයයි කියන ටික පින්න තුනි දැන් ගොඩ නැගෙනවා. හැබැයි බත් කියලා ඔය ඇත්තන්ට ඇහිච්ච හඬක් තියෙනවා නම් මෙන්න මේ හඬ ඔය ඇත්තු දැකලත් නැහැ. මේ හඬ අල්ලලත් නැහැ. මේ හඬ ගෝචර වෙන්නේ සෝත විඥාණයට පමණමයි. මේ හඬ බක් කියලා ගත්ත හඬ ඇහැට ඇහැට කවදාකවත් ගෝචර නැහැ. නාසයට කවදාකවත් ගෝචරත් නැහැ. දිවට කවදාකවත් ගෝචරත් නැහැ. කයට කවදාකවත් ගෝචර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉතලා බලන්න එනවා. ඔය ඇත්ත බත් කියලා දකින්නකොට බත් කියන හඬ ඔය ඇත්තන්ට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට දකින්න පුළුවන්කම ලැබෙන්නේ වර්ණ සටහනක් විතරයි. සතර මා ධාතුව ඇසුරු කරගත්ත සතර මා ධාතුව යම් කිසි විපරිණාම ධම්ම ස්වභාවයකටපත් වෙලා සකස් විච්ඡේ තුලින් සතර මා ධාත්ම ඇසුරු කරගත් වර්ණ සටහනක් විතරයි පින්නතුණු ඈත්තන්ට චක්කු විඥානය හරහා දැනගන්න ලැබෙන්නේ. ඒක සුදුද කළුද කොළද නිල්ද කියන එකවත් පින්නතුණි මේ චක්කු විඥාණයට තෝරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව කොළද කහද නිල්ද කළුද කියලා ගත්ත ටික ගත්තේ ඇහෙන් නෙවෙයි මේ ටික ගත්තේ සෝත විඥාණය හරහා. එනම් ඔය ඇත්තෝ මේ වර්ණ සටහන් ටිකක් විතර ඔයයන්ට මුණ ගැහෙනවා නම් මුණ ගැහිලා තියෙන්නේ. ඒ අරණු කොට ඔයයන්තු කියනවා නම් බත් දැක්කා කියලා බත් නෙමෙයි දැකලා තියෙන්නේ. අර වර්ණ මාත්‍රයේ පින්නතුනි චක්කු විඤ්ඤාණය ඔස්සේ අරගෙන ඒ සංඥාව ගෙනිච්චට පස්සේ අර මනෝ ద్వාරයෙන් අර අතීතයේ ගත මතක සටහනක් මෙතනට ආවර්ජනය කළා දෙනවා මොකද්ද මේ වර්ණ සටහනට මෙන්න මේ ධාතු ඇසුරු කරගත්ත වර්ණ සටහනට බත් කියලා නේද හැඳින්වෙයි කියලා. එතකොට පින්නතුන් ඊළඟට අපි තෝරගන්නවා. ඔය ඇත්ත යනවා බත් අල්ලන්න කියලා හිතාගෙන. හැබැයි බත් අල්ලන්න කියලා හිතාගෙන ගිහිල්ලා ඇල්ලුවාට පස්සේ ඔය ඇත්තන්ට වර්ණ සටහන අල්ලන්න බෑ. ඇයි අල්ලන්න බෑ කියලා කියන්නේ? වර්ණ සටහන මුණ ගැහෙන්නේ ඇහැට විතරයි. දැන් අතන බත්තල්ලන්ට කියලා ගිහිල්ලා හිතාන ඇල්ලුවොත් අහු වෙන්නේ ධාතුව විතරයි. ඒතොර එතන අටගන්නේ කාය විඤ්ඤාණය. දැන් ඕක තෝරගන්නවා. එහෙනම් ඔන්න ඔය විදිහට ඊළඟට බත්වල සුවඳ කියලා දැනෙනවා දැනගන්නවා. ඒක කින්නතුනි සුවඳ. මේ සුවඳ කියන එක අල්ලන්න පුළුවන් කමකුත් නැහැ. දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒක ගෝචර නාසයට. මෙන්න මේ විදිහට වින්නතුනි බත් වල රස කියන එක දිවට දැනෙනවා කිව්වට පස්සේ ඔය ඇත්තෝ හිතයි මේ දිවේ තියෙන ලේයට මස්නාර ටිකට දැනෙන්නේ කියලා. මේ දිවේ තියෙන ලේයට මස්නාර වලින් දැනගන්නේ කොට්ටාප්ප ධර්මයක් ගැඩිලා කාය විඥානයේ පහළ වීම විතරයි. දැන් අපි තෝරගන්න ඕනේ එකවර පහළ වෙන්නේ මේ එක දැන ගැනීමක් විතරමයි. හැබැයි පින්නතුනි ඔය ඇත්තන්ට බත් නිර්මාණය කරලා දෙනවා නම් නිර්මාණය කරලා දෙන්නේ. අර වර්ණ සටහන දැක්කට පස්සේ ඇතුළට පින්නතුනි මේ වර්ණ සටහන අරගෙන යනකොට අර පෙර මතක සටහන් ටික මනෝ ආවර්ජන තුලින් ගෙනල්ලා දීලා බත් කියලා දෙයක් ගොඩ නගලා දෙනවා. එතකොට මේ බත් කියන දේ ගොඩ නගලා දුන්නට පස්සේ ඔය ඇත්ත හිතනවා මම බත් දැක්කා කියලා. ඇත්ත වශයෙන්ම මෙතන වෙලා තියෙන්නේ මමවත් දැක්ක නෙවෙයි. අර හේතුඵල සමුදාය ක්‍රියාත්මක වෙලා බත් කියලා චිත්‍රයක් වින්නතුනේ ඇතුලේ ගොඩ නැගුණා. මේක තෝරගන්න වෙනවා. ඔය ඇත්ත හිතාගෙන ඉන්නවා සත්‍ය වශයෙන්ම අපි මෙන්න මේ ලෝක ඒකාන්ත වශයෙන් ඝන සංඥාවෙන් අපිට දකින්න පුළුවන් කියලා. කවම කවදාකවත් ඔය ඇත්තන්ට එහෙම දකින්න බෑ. මේ ලෝකේ දකින්නවා කියලා කිව්වොත් මේ දකින්නේ වර්ණ සටහනක් විතරයි. අපි මේකට උපමාවක් විදිහට අරගෙන බැලුවොත් කවම කවදාකවත් නොදකපු දෙයක් ඔය ඇත්තන්ගේ ඇහැ ගැටුනොත් වර්ණ මාත්‍රයකින් ඒකට දාන්න නමක් එනවාද මේ අහවල් දේ අහවල් දේ මේක අහවල් රායි මේක අහවල් දෙයක් කියලා ගන්න වෙන්නේ නැහැ ඒකට කියනවා මොකද්ද මේක අරක වගේ මේක අහවල් එක වගේ කියලා තෝරනවා ඒ අරමුණට වෙන තෝරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ මෙතන සහ මුලින්ම තියෙන්නේ මගේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. මේ තියෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දිව්‍යා විඥාන, කාය විඥාන තුල ක්‍රියාකාරීත්වයක් විතරයි. මෙන්න මේ විඥාන ටික එකට එක්කව වෙලා පින්නතුනේ අපිට නැති දෙයක් ඇති විදියට චිත්‍රයක් මවලා ඇතුලේ දෙනවා. මෙන්න මෙතනටයි අපි රැවටෙන්නේ. මෙතනටයි අපි මුලාවටපත් වෙන්නේ. අපි හිතලා බලමු පින්නතුනි තවදුරටත් උපමාවක් අරගෙන. ඔය ඇත්තෝ අපි හිතමු තමන්ගේ දරුවා ළඟට යනවා. දැන් ඒ දරුවා ළඟට ගියාට පස්සේ මට දරුවා පෙනුණා කියලා කියනවා. කෙස් ගස් පෙනුණා, නියමුතු පෙනුණා, දත් පෙනුණා. මේ විදිහට කියනවා. හැබැයි පින්නතුනි මේ කෙස්ලොම් නියදත් කියන ටික අපි ගත්තේ සෝත විඥානයේ ආරම්භ. හැබැයි අපි මෙතනදී දකින්නේ ඇහැට ගෝචර වර්ණ මාත්‍රයක් විතරයි. මෙන්න මේ වර්ණ මාත්‍රයේ පින්නතුනි ඇතුළට එනකොටම කෙස් කියන හැඟීම පහල කරලා දෙනවා අර මතක සටහනෙන් ඇවිල්ලා. ලොම් නියදත් කියන හැඟීම පහල කරලා දෙනවා. ඔන්න ඔය විදිහට පින්නතුනි හිතාගෙන මං කොන්නේ අල්ලනවා නියපොතු අල්ලනවා දත් අල්ලනවා කියලා ගිහිල්ලා ඇල්ලුවොත් වෙන්නේ ධාතුවක් විතරයි. අපි හිතාගෙන ඉන්නවා කෙස් ඇල්ලුවා, ලොම් ඇල්ලුවා, නිය ඇල්ලුවා, දත් ඇල්ලුවා කියලා. ඔන්න ඒ විදිහට ගත්තම පින්නතුනි මේ පණවගත්තු සෝත විඥානය හරහා ගත්ත අම්මා තාත්තා දුව පුතා කෙස් ලොම් නිය දත් කියන ටික අපි දැකලා නැහැ. ඒ වගේම අපි දැක්කේ වර්ණ සටහන් ටිකක් විතරයි සතර මහා ධාතු ඇසුරු කරගත්ත. ඒ ටික අපි අල්ලලත් නැහැ. මෙන්න මේ ගත්ත ක්‍රියාකාරීත්වයන් අරඹේලා බින්නතුනි එකවර එක විඥානයක් ගොඩ නගලා දෙනකොට චක්කු සෝත ගාන දිව්‍යා කාය වශයෙන් අන්න අර මතක සංඥා ටික එක්කව කරලා මනස තුල තමයි පින්නතුනි මනෝ විඥානය තුලින් තමයි අපිට පහල කරලා දෙන්නේ දුවා පුතා තාත්තා යානවාන කියන මෙන්න මේ ඝන සංඥාව. මේක පහල කරලා දුන්නට පස්සේ පින්නතුනේ අන්න ඒක අරඹේලා අපිට ගොඩනගලා දෙනවා අපේ අර කර්ම විපාකයට අනුකූල වේදනා චෛතසිකයෙන් වේදනාවක් සුඛයි දුක්ඛයි උපේක්ෂායි කියලා. මෙන්න මේ ගොඩනගලා දෙන වේදනාවට පින්නතුනේ අපි කොටු වෙනවා මේක දැනුනේ මට මේක අහවල් තැන තිබුණේ කියලා. හැබැයි පින්නතුනි දකින්න ඕන මේක මට දැනුණවත් මේක ඉබේ සිද්ධ වුණාවත් මේක වෙන කවුරුවත් හැදුවා නෙවෙයි අන්න අර විදියට පින්නතුනි හේතු ගැළපීලා බැඳෙනකොට මනෝ මූලික කරගෙන චිත්‍රයක් විදියට ගොඩ නගලා දුන්නා. එහෙම නැත්නම් මිලිඟුවක් විදියට ගොඩ නගලා පහල කරලා දුන්නා. ඔය ඇත්තෝ මෙන්න මේක මම කියලා අරගෙන ඔන්න ඔතනට තණ්හා වෙලා පින්නතුනේ රාග ගින්නේ, ද්වේෂ ගින්නේ, මෝහ ගින්නේ පැටළුණා. දැන් අපි තෝරගෙන බලන්න වෙනවා තව එක පුංචි උපමාවක් කියන්නම් පින්නතුනි මේ විදිහට. ඔය ඇත්ත ළඟ තිබුණොත් රත්තරම් පොදියක්, මණික් පොදියක් ආරක්ෂා කරගෙන මේක නැති වුණොත් එම හොරහතුරු අරගෙන ගියොත් මහා දුකක් දැනෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි හිතමුකෝ මේ විදිහට පින්නතුනි පුංචි දරුවෙක් අරගෙන මේ දරුවට පුංචි කාලේ ඉඳලා මේ ලෝක සම්මතයට එන්න දෙන්නේ නැතිව වෙනම තියාගෙන අපි උගන්වනවා. ඔය ඇත්ත වටිනවා කියපු රත්තරම් මුතුමැණික් ටික පෙන්නලා කියනවා. මේවා තමයි ලෝකේ තියෙන නොවටිනාම දේවල්. මේවා වටින්නේ නැහැ කියලා. අපි කිරවනා ගල් කැට ටිකක්, කළු ගල් කැට ටිකක් පෙන්නලා කියනවා. පුංචි පුංචි ටිකක් මේවා තමයි ලෝකයේ වටිනම දේවල්. මෙන්න මේ විදිහට උගන්වලා කියලා දීලා. අද තමයි මේ දරුවා මේ ලෝකෙට මුදා හැරපු දවස. අද දවසේ මෙතනට එනවා. පින්නතුනි ආවට පස්සේ දැන් කළුගල් පොට්ටනියකුයි මැණික් පොට්ටනියකුයි තියෙනවා. මේ දෙක පෙන්නලා පින්නතුනි අහනවා මේ දෙකේ වටින්නේ මොකද්ද කියලා. දැන් මේ දරුවා මොකද්ද දෙන උත්තරේ? අර කළුගල් පොට්ටනිය වටිනවා කියලා තීරණය කරනවා. අපි තීරණය කරනවා මැණික් පොට්ටනිය වටිනවා කියලා. දැන් අපි මොකද්ද කරන්නේ? ඔබටත් දෙනවා කළුගල් පොට්ටනියකුයි මැණික් පොට්ටනියකුයි ගෙදර ගෙනියන්න. අර දරුවටත් දෙනවා මේ පොට්ටනි දෙකක්. ඔබ යන ගමන් විතර තීරණය කරනවා. මෙච්චර මේ වටිනවා කියන මැණික් පොට්ටනියක් මට ලැබිලා තියෙද්දි මම මොකටද මේ ගල් ගොඩක් උස්සගෙන යන්නේ කියලා. ওই ටික බිම දාලා පින්නතුනි ගෙදර අරගෙන යනවා. අර දරුවා මොකද්ද කරන්නේ? මට මේ තරම් මේ වටිනා සම්පතක් ලැබිලා තියෙද්දි මොකද කියලා. ඒ දරුවාත් එක පොට්ටනියා බිම දාලා ගෙදර අරගෙන යනවා. හැබැයි ඔබ දාපු පොට්ටනියයි අර දරුවා දාපු පොට්ටනියයි දෙක දෙක. ඔබ ගෙනියපු පොට්ටනිය තමයි අර දරුවා දාලා ගියේ. එයා වටින්නේ ඒක කියලා හිතන් ඉන්නවා. දැන් දෙන්නම මේක රැකගෙන ඉන්නකොට මේ පොට්ටනි දෙක නැති වෙලා යනවා. දැන් දෙන්නටම දුක හට ගන්නවද නැද්ද? දෙන්නටම දුක හට ගන්නවා. එතකොට පින්නතුනි තෝරගන්න වෙනවා අර කළුගල් පොට්ටනියට අර දරුවා දුක් වෙනවා වගේ ඔබ මැණික් පොට්ටනිය නැති වුණාට වෙන දුකත් පින්නතුනේ දෙකම එක වගේයි. මේවා වටිනවා කියලා පනවගෙන තියෙන මේ ලෝක සම්මත අර්ථයේ සම්මුතිය තුල සංකල්ප වශයෙන් විතරයි. ඒ අරුණ කොට පින්නතුනි ඔගේ සත්‍ය වශයෙන් පවතින වටිනකමක් නැහැ. මේ සබ්බේ පොතුජ්ජනිකා උම්මත්තකා මේ සියලු පොතුජ්ජනික උම්මත්තක ලෝක සත්‍යෝ පින්නතුනි මත් වෙලා උන්මත් අත්වක උන්මත්තක උන් කියලා කියන්නේ පින්නතුනි රාග ද්වේෂ මෝහලින් මත්විච්ච පිලිස මොනවාද කරන්නේ මෙන්න මේ මත්වීමේ ඉඳලා අත්තේ උඩටම නැගලා පින්නතුනි කෙරවලටම ගිහිල්ලා සම්මුතියේ පනවගෙන තියෙනවා අරක වටිනවා මේක වටිනවා කියලා ටිකක්. පනවගෙන පින්නතුනි මෙන්න මේ තියෙන ටිකට අපිත් මත් වෙලා මොකද්ද කරන්නේ? වටිනවා ලෝකේ සාරයක් තියෙනවා. හරයක් තියෙනවා කියලා හිතාගෙන උදේ ඉඳලා රෑ වෙනකම් පින්නතුනි වටිනා කියන දේවල් හොයන්න වෙහෙසෙනවා. හැබැයි පින්නතුනි ඒක වටිනවා කියලා ඇහැ දන්නෙත් නැහැ, රූපය දන්නෙත් නැහැ, වර්ණ රූප සටහන දන්නෙත් නැහැ. මේ වටිනකම පින්නතුනේ ඇහැට රූපේ ගැටෙනකොට අර සම්මතය තුලින් දාපු ආකල්පය ඔස්සේ ඇවිල්ලා මේක වටිනවා හරයක් තියනවා කියලා හිතාගෙන ඒ පස්සේ හඹාගෙන යනවා. එහෙනම් අපි තෝරගන්න ඕනේ. අපි විවාහුනේ ධර්මල්ලු හැදුවේ. ගේදොර ඉඩකඩ ඥානවාන ලං කරගත්තේ බොහොම වටින කියන දේවල් සැප ගන්නට පුළුවන් සහනයක් ලැබෙයි කියලා හිතාගෙන. හැබැයි පින්නතුනි මහා බරක් පීඩාවක් විතරයි ලැබිලා තියෙන්නේ. අසහනයක් විතරයි ලැබිලා තියෙන්නේ. දරුවෝ ගැන මතක් වෙනකොට පින්නතුනි මහා අසහනයක් එනවා. මේක හරියට පින්නතුනි ඇවිලෙන ගින්නක් නිවන්ට ඔය ඇත්තෝ ගිහිල්ලා ගින්න උඩින් දර කොටු ගොඩක් ගොඩ ගෙවුවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ. දර ගොඩ ගහනකොට පින්නතුනි පේනවා මොකක් විදිහටද? ගින්න අඩු වෙලා යටට බා වෙනවා වගේ. හැබැයි දර ටික කර වෙන්නකන් විතරයි මේක තියෙන්නේ. දර ටික ටික කර වෙනකොට පින්නතුනි කර දර ඇතුලේ මොකද්ද වෙන්නේ? ගිනි දැල් මතුවේවි මතුවේවි ඇවිල්ලා තිබුණු ගින්න වැඩි වෙලා දෙගුණ තෙගුණ වෙලා පිච්චෙන්න පටන් ගන්නවා. ඔය ඇත්තු පින්නතුනි විවාහ වෙනකොට දරුමල්ව හදනකොට ව්‍යාපාර ආරම්භ කරනකොට පංචකාම ආස්වාදයේ දුවනකොට මුලින්ම පින්නතුනි අර දරගොඩ දානකොට ගින්න බාල වෙනවා වගේ සැපයක් සුවයක් කියලා අහු වෙනවා කොටු වෙනවා මේ අහු වෙලා කොටු වෙලා පින්නතුනේ ටික කාලයක් යනකොට කරදර එන්න පටන් ගන්නවා පීඩා එන්න පටන් ගන්නවා ඇයි අර දාපු දරගොඩ කර වෙනවා එතකොට පින්නතුනි විවාහ ජීවිතය ඇතුලේ ධර්මල් ගැන හිතනකොට ව්‍යාපාර රැකියා ගැන හිතනකොට පිච්චීමක් විතරයි තියෙන්නේ. ගින්නක් විතරයි තියෙන්නේ. මේ කරලා තියෙන්නේ පින්නතුනි ගින්න නිවන්ට කියලා හිතාගෙන අර ආස්වාද කියන මාත්‍ර මුලාවට රැවටිලා මිනිගුවට රැවටිලා ඔය ගින්න තුරුළු කරගත්ත එක විතරයි. ගින්න උරුම කරගත්ත එක විතරයි අපි කරගෙන තියෙන්නේ. ඒනම් අපි තෝරගන්නවා මෙන්න මේ ආස්වාදයේ කියන එකේ බින්දතුනි ඇහැකන නාසයේ දිව ශරීරේවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේවත් තියෙන එකක් නෙවෙයි අර බෙර හඬ වගේ බින්දතුනි ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පොට්ටබ්බ ගැටෙනකොට ඒ මොහොතේදී ඉපදෙන මුලාවක් මේක චිත්ත මට්ටමින් පහළ වෙනවා ඒ හිත බින්දතුනි එතනම ඉතිරි නැතුව නිරෝධ වෙලා යනවා නයිදං අත්ත කතං බිම්බං නයිදං පර කතං නගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති මේක පින්නතුනි මම හැදුවවත් අන් අයෙක් හැදුවවත් ඉබේ සිද්ධ වුණාවක් නෙවෙයි මෙන්න මේ පෙනීම ඇහිීම කියන ක්‍රියාවලිය දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ටික පින්නතුනි ඒ මොහොතේදී හේතු ගැටෙනකොට පින්නතුනි මේ හේතු එකතු වෙලා භූතයක් විදියට පින්නතුනි ගොඩ නගලා පෙන්නලා දුන්නා. මෙන්න මේකට රැවටිලා මුලාවටපත් වෙලා අපි පින්නතුනි මෙච්චර කාලයක් හඹාගෙන ගිහිල්ලා තින ඔය ආස්වාද පස්සේ. එහෙම නැතුව ඇත්තෝ කවදාකවත් කවුරුවත් රූපවලට බැඳිලා නැහැ. ශබ්දවලට බැඳිලත් නැහැ. ගන්ධ රස ස්පර්ශයන්ට බැඳිලත් නැහැ. ඇහැට රූප කනට ශබ්ද ගැටෙනකොට පින්නතුනි පහල කරන අන්න අර වේදනාව ඇසුරු කරගෙනයි තණ්හාව පහළ වුනේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා. මෙතනදී පෙන්වන්නේ පින්නතුනේ ඇහැට රූපයක් ගැටෙනකොට ඒ තුලින් චක්කු විඥානයක් පහළ වෙලා මෙන්න මේ තුන්දෙනාගේ ස්පර්ශයෙන් පින්නතුනේ හදලා දෙනවා මොකද්ද? වේදනාවක් හදලා දෙනවා. මෙන්න මේ හදලා දෙන වේදනාවටයි තණ්හා වෙලා තියෙන්නේ. ඕක තෝරගන්නවා. පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි පින්නතුනි මෙතනදී. මෙන්න මේ අදාළ හේතුන් ගැළපීලා බැඳනකොට අපි මෙන්න මේ මුලාව පටිච්ච සමුප්පන්නව ගොඩු නැගුණා කියලා දන්නේ නැතුව අවබෝධයටපත් වෙන්නේ නැතිව මම හැදුවා අන්න එක් හැදුවා ඉබේ සිද්ධ වුණා කියලා හරි අරගෙන එහෙම නැත්නම් මේ වේදනාව දැනුනේ මට මට මේකෙන් මට පුළුවන් ඒ පිනව ගන්නට කියලා පින්නතුනේ අවිද්‍යාවට කොටු වෙනවා. අවිද්‍යාවට කොටු වෙනකොටම පින්නතුනේ එතන තණ්හාව උපදින්න හේතුව නිර්මාණය වෙනවා. ඒකට තැන් වෙලා හා වෙනවා තණ්හා වෙනවා. ඔන්න තණ්හා වුණාට පස්සේ පින්නතුනේ එතනින් මොකද්ද වෙන්නේ? තණ්හාව නිසා කම්ම සමුදය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කම්ම සමුදය වෙනකොට දිගින් දිගටම මේකට ආහාර දෙනවා පින්නතුනේ ඒක පස්සේ රෝද ගහලා ආහාර දීලා දීලා පින්නතුනේ නිබ්බන්ති ලක්ෂණය තුලින් රාග දේශ මොහ විඥාන උදා කර ගන්නවා මෙන්න මේකයි කරලා තියෙන්නේ ඔන්න ඔය විඥාන ශක්තිය ගොඩ නැගෙන තාක්කල් පින්නතුනේ යලි ජාතියක් ලබන්න අවශ්‍ය කරන හේතු සකස් වෙනවා අන්නේ හැදෙන විඥාන නානාත්වයට අනුව පින්නතුනි ගති නානාත්වයට අනුව යලි රුවක් ලබනවා පින්නතුනි අන ගති ගුණයට අනුව යලි ගති රුවක් ලබලා ගති හට ගති බල ලබලා යලි જાතියක් පාල කරන්න අවශ්‍ය කරන හේතු කාරණා ගොඩනගනවා ඊළඟ හැම මොහොතකම පින්නතුනේ අපිට තේරුණා නම් අවබෝධයටපත් වුණා නම් ආස්වාදය කියන එක පින්නතුනේ යථාර්ථය තුල නැහැ මේ ආස්වාදය කියන්නේ මර උගුලක් විතරයි මිරිඟුවක් විතරයි. මේක ඒ මොහොතදී මිරිඟුවේ ජලය පේනවා වගේ පින්නතුනි අපිව රවට්ටන එකක්. මේ පස්සේ අනේක පින්නතුනි හරියට මොකක් වගේද අට්ටියති හරායති ජිරුජ්ජති අට්ටියති කියලා කිව්වේ පින්නතුනි අපිව පෙළනවා පෙළනවා කියලා කියන්නේ ඇයි අපි පින්නතුනි මස් කට්ටක් අරගෙන බල්ලෙකුට දෙනවා බඩගින්න නිවාගන්න කියලා හපන්ට. මූ මේක කොයිතරම් වෙහෙස වෙලා මහන්සි වෙලා හැපුවත් ඇති වැඩක් නෑ. බඩ පිරෙන්නේ නෑ මේකේ මස් නෑ. වෙහෙස මහන්සිය විතරයි ඉතුරු වෙන්නේ. ඔය ඇත්තොත් පින්නතුනි මොකද්ද කරන්නේ? මේ පංචකාම ආස්වාදයේ කියන එක පස්සේ ගිහිල්ලා ගිහිල්ලා වෙහෙසටපත් වෙලා පීඩාවටපත් වෙලා අසහනයටපත් වෙලා අවසානයේ මහා දුක්ඛිත තත්වයකට පත් වෙනවා ඇරුණුකොට ඔය ඇත්තන්ට ලැබෙන සහනයක් සුවයක් නන්නේ. ඒ නිසා තෝරගන්න හරියටම යම් කෙනෙක් දැනගත්තා නම් තෝරගත්තා නම් මිරිඟුවේ වතුර නැති බව ආයි මිරිඟුව තැනට ආයි මිරිඟුව පෙනිච්ච තැනට පින්නතුනේ එනකොට පෙනුණයි කියලා ආපහු එනකොට පේනවා ප්‍රත්‍යක්ෂ කරගෙන එනකොට පේනවා වතුර තියෙනවා කියලා. හැබැයි ආයෙ යවටිලා යන්නේ නැහැ. මෙයා හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි මෙන්න මේ මිදිමේ වතුර නැති බව අන්න ඒ වගේම ඇත්ත තෝරගන්න ඕනි මෙන්න මේ ලෝකයේ පින්නතුනි ඔය ඇත්ත හිතන විදිහට කිසිම තැනක මේ පෙන්නන මුලා මරවුලක් මිසක ආස්වාද කියලා කියන්නේ සත්‍ය වශයෙන් පවතින දෙයක්ුත් නෙවෙයි මේ ආස්වාද කියන එක මට දැනෙනවත් නෙවෙයි පින්නතුනි මේක මම වශයෙන් පණවන්න තැනක් නැහැ එනම් තෝරගන්නවා මෙන්න මේක ඇසුරු කරන්ට බින්දතුනි සබ්දයක් නේ වටින දෙයක් නේ නොවටින දෙයක් මේක ඇසුරු කළොත් ඒකාන්ත වශයෙන්ම ගින්නකටපත් වෙනවා මුලා අඳුරේ ගිල්ලෙනවා රාග ගිනි ද්වේෂ ගිනි මෝහ ගිනි ජාති ගිනි ජරා ගිනි මරණ ගිනි ශෝක පරිදේව දුක් දෝමනස්ස ගිනි වලට මුල මෙන්න මේකයි සැපයි කියලා මාත්‍රයක්වත් බින්දතුනි ගන්න දෙයක් මේ ලෝකේ නැහැ ඕක තෝරගන්නවා ඔය ඇත්තෝ පින්නතුනි හිතුවට මේ ලෝකේ අපි මේ පුටු දැකලා තියෙනවා. ගෙවල් දොරවල් යාන වාහන දැකලා තියෙනවා. මේ විදිහට හිතන් හිටියට පින්නතුනි ඇහැට ගෝචර වර්ණ සටහන මෙන්න මේ වර්ණ සටහන ඇසුරු කරගෙන පින්නතුනි දිවෙන් කනෙන් නාසයෙන් ගත්ත අර තොරතුරු ටික ඇසුරු කරගෙන මේ මේ මොහොතේ පින්නතුනි මනෝද්වාර ආවර්ජන තුලින් ගොඩ දඟල දෙන විඥාන මායාවක් මිරිඟුවක් මිසක මෙන්න මේකේ යථාර්ථය නෙවෙයි. ඔන්න ඔබ තෝරගෙන මේ ඝන සංඥාව දුරු කරගෙන අපි දකිනවා පින්නතුනි ඇහැ කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි පෙනීමේ ක්‍රියාවලියට. කන කියලා කියන්නේ ඇහිීමේ ක්‍රියාවලියට. නාසය කියලා කියන්නේ දැනීමේ ක්‍රියාවලියට. දිව කියලා කියන්නේ දැනීමේ ක්‍රියාවලියට. ඇහක් කනක් නාසයක් දිවක් කයක් දරාගත්ත සත්වයේ පුජ්‍යලයක් ඉන්නව නෙවෙයි පින්නතුනි. නාසයට ගන්ධයක් ගැටෙන කොටයි නාසය උපදින්නේ. දිවට රසයක් ගැටෙන කොටයි දිව උපදින්නේ. එනම් දිව ඉපදිලා පින්නතුනි ඒ හේතු ගැටීම නැති වෙනකොට නිරෝධය යන ධර්මයක් මිසක දිව කියලා කියන්නේ තියෙන ධර්මයක් නෙවෙයි. ඔයත් පින්නතුනි මේ භෞතික වශයෙන් පේන වර්ණ සටහන් ටික අල්ලලා මේ ඇහැ මේ කන මේ නාසය කියලා පෙන්වුවට පින්නතුනි පේන්නේ වර්ණ සටහනක් විතරයි. ඇහැ කන නාසය දිව ශරීරය කියලා මේක ඇල්ලුවොත් ආවෙන්නේ සතර මහා ධාතුවක් විතරයි. ඒකක් දැනීම මාත්‍රයක්. ඕක තෝරගන්න. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ඇහැ අනිදස්සනයි අප්පටිගයි. අල්ලන්ටවත් බෑ පේන්නේත් නැහැ. ඇහැ තියෙන තැනක් නැත. ඇහැ ඉපෙද නිරෝධ වෙන සුළු ධර්මතාවයක් කියලා කියනවා. ඇහැ ඉපදෙනවා නිරෝධ වෙනවා කියනකොට මේ ලේයට මස්නාර ටික දිහා බලබලා පින්නතුනි ලේයට මස්නාර ටික ඇසුරු කරගත්ත වර්ණ සටහන දිහා බලබලා හිටියට වැඩක් වෙන්නේ නැහැ. ධාතු විපරිණාමයටපත් වෙනකොට පින්නතුනි වර්ණ සටහන කොහොමවත් වෙනස් වෙනවා. ඒක නෙවෙයි අපි දකින්න ඕනේ. මෙන්න මේ මොහොතක් මොහොතක් පාසා ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ ආදී වශයෙන් ගැටෙන ගැටෙන මොහොතේදී ඇහැ ඉපදිලා නිරෝධයි කන ඉපදිලා නිරෝධයි නාසය ඉපදිලා නිරෝධයි කියලා දකින්නවා එකවර පින්නතුනි ඉපදින්නේ ඇහැ විතරයි ඇහැ ඉපදුනොත් අනිත් ටික නෑ කන ඉපදුනොත් අනිත් ටික නෑ කිව්වේ එකවර එක විඥානයයි පහළ වෙන්නේ ඒ විඥානය අසුරු කරගෙන මනෝ ద్వාරයේ පින්නතුනි අර කලින් විඥාන වලින් ගත්ත මතක සටහන් ඇසුරු කරගෙන මුලාවටපත් කරන චිත්‍රයේ ගොඩනගලා කර්ම භවයට අනුව විපාක පිණිස වේදනාවක් පාල කරලා දෙනවා මෙන්න මෙතනට යහු වෙන්නේ කොටු වෙන්නේ ඕක තෝරගන්නවා අපිට පින්නතුනි අසූචියේ දඟල දඟල ඉන්න පණුවේ දැක්කම පිළිකුල් අසූචි කියන එක අපිට ප්‍රියමధుර නැහැ හැබැයි අන්න අර අසූචි වලේ දඟලන පණුවට ඒ අසූචිය බොහොම ප්‍රියමනාපයි. ආස්වාද ජනකයි. අන්න ඒ වගේ පින්නතුනේ අපි තෝරගන්න වෙනවා. මෙන්න මේ අදාළ જાතියට අනුව අපිට ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. මේ මොහොතේදී පින්නතුනේ අපිට තේරෙනවා මේ අපි වටේ තියෙන සියල්ල ආස්වාද ජනකයි. මේ වගේ මහ සුවයක් ලැබෙයි කියලා. පින්නතුනි දිව්‍ය තලවල ඉන්න දෙවියන්ට පේනවා අර අසූචි වලේ ඉන්න පණුව අපි දකින්නේ යම්සේද මේ මිනිස්සු ඉන්නේ අසූචි වලක් හා සමාන තැනක කියලා දිව්‍ය තලවල ඉන්න දෙවියන්ට තේරෙනවා අර අසූචි ඉන්න පණුවට අසූචි දුකක්සේ නොපෙනෙනවා වගේ අපිට පින්නතුනි මේක මහා සැපයක් විදිහට පෙන්නලා මුලාවටපත් කරලා අපිව අඳුරෙන් අඳුරටපත් කරනවා එනම් තෝරගන්න වෙනවා. සැපයි සුවයි සහනයයි කියලා බින්නතුනි ආස්වාදයට කොටු වෙනවා නම් මෙන්න මේක දුකටපත් කරන තැන. ලෝකයා දකිනවා නම් පින්නතුනි සැපයි කියලා තැනක් ආර්යෝ දකින්න ඒක දුක බව. සැප සමුදය වෙයි කියලා පින්නතුනි සැප උදානෙයි කියලා ලෝකයා වැඩපිළිවෙලක් කරගෙන යනවා නම් ආර්යෝ දකින්නවා මේකෙන් දුක උරුම වෙන බව. මේක දුකට හේතුව බව. ඒක දැකලා පින්නතුනි මේ පංචකාම ආස්වාදය ඇසුරු කරන්න සත්‍යයක් නෙවෙයි වටින දෙයක් නෙවෙයි කියන තැන අවබෝධයටපත් වෙලා විකෘතිය පින්නතුනි අයින් කරලා ප්‍රකෘතියෙන් දකිනවා. අන්න එදාට පින්නතුනි අපි කවදාකවත් මෙන්න ආස්වාදේ පස්සේ යන්න ඕනේ කියලා විකෘතියෙන් හදාගත්තා නම් කැමැත්තක් මෙන්න මේ කැමැත්ත යලි යලි හදන්නේ නැහැ. මේ ආස්වාද පස්සේ ගියොත් මා ගින්නකට කොටු වෙනවා නේද? මේ දුකට හේතුවක් නේද? මේක පෙළන මහා අසාර වැඩ පිළිවෙලක් නේද කියලා තෝරගන්නවා. මෙන්න මේක තෝරගත්තට පස්සේ තේරුණාට පස්සේ පින්නතුනි ප්‍රකෘතියටපත් වෙලා ලෝකේ දකින්නවා. ඒ දකින්නකොට තේරෙනවා මේ තියෙන විඥානවල මායාකාරී ස්වභාවයක් තුලින් හටගෙන නිරෝධ වෙන හේතුඵල ක්‍රියාවලියක් විසක මේ තුල ගන්න හරයක් නැහැ. සත්‍යයක් නැහැ, වටින දෙයක් නැහැ කියන පින්නතුනි මෙන්න මේ ප්‍රඥා ඇස පහල කරගන්නවා. මේක පහල කරාගත්තට පස්සේ ලෝකයා වටිනවා වටිනවා කියලා මත් වෙලා පින්නතුනි දඟල දඟල දඟල දඟල මේ කරන මා මුලාවගෙන පින්නතුනි දවසෙන් දවස වැටෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා, අවබෝධයටපත් වෙන්න පටන් ගන්නවා. අන්න එදාටයි පින්නතුනි මේ ලෝකයා කෙරෙහි මහා මෛත්‍රියක් ඇති වෙන ආර්ය මෛත්‍රියක් මේ ලෝක සත්‍ය කොයිතරම්නම් මහා මුලා අඳුරකද ඉන්නේ මේ නොතේරෙන කම නිසා මෙන්න මේ ධර්මතාවයේ තෝරගන්න තියනවා නම් මේ ලෝක සත්‍යයන්ට කොයිතරම් වටිනවද මේ ධර්මතාවය අවබෝධයටපත් කරලා මේ මුලා අඳුරේ මේ ලෝක සත්‍යය ගැලවෙනවා නම් කොයිතරම් වටිනවද කියලා අන්න හැඟීමක් පින්නතුනි පහළ වෙනවා නම් සුද්ධ වශයෙන් අන්න එදාටයි පහළ වෙන්නේ. එහෙම නැතුව අපි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා පින්නතුනි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? පංචකාම ආස්වාදයේ ලැබියන් ලැබියන් කියලා ප්‍රාර්ථනා කරනවා. කොයිතරම් මුලාවක්ද? ලෝකයා ප්‍රාර්ථනා කරන සැපේ නෙවෙයි පින්නතුනි ආර්යෝ තුලින් දකින්නේ. ආර්යෝ දකිනවා සෝතාපන්න ඵලයෙන් හැර වෙන පින්නතුණු නිදුක් බවක් නැති බව සකු르දාගාමි ඵලයෙන් හැර වෙන නිරෝගී බවක් නැති බව අනාගාමි ඵලයෙන් හැර වෙන පින්නතුණි සුවපත් බවක් නැති බව ආර්ය දකින්නවා ඔබ තෝරගන්නවා අන්න එදාට පින්නතුණි සෝතාපන්න සුවයෙන් නිදුක් වේවා සකු르දාගාමි සුවයෙන් නිරෝගී වේවා අනාගාමි අනාගාමි සුවෙන් සුවපත් වේවා මෙන්න මෙවැනි පින්නතුනි ආර්ය ශක්තියක් ආර්ය මෛත්‍රියක් පින්නතුනි තමන් තුළින් මතුවෙන්න පටන් ගන්නවා මෙන්න මේ දවසන මාත්‍රයට පින්නතුනි පත්තිච්ච කෙනෙකුට විතරයි අල්ප මාත්‍ර වශයෙන් හරි මෙන්න මේ ලෝකයේ තියෙන යථාර්ථය වැටහෙන්නේ අනුමාන ඥාණයට හරි මේ දහම් ලැස පහල කරගත්තට පස්සේ තමයි පින්නතුනි තේරෙන්නේ මේ ලෝකයේ තුල ගන්ට හරයක් නැති බවත් ලෝකයා මුලාවටපත් වෙලා මුසපත් වෙලා විකෘතියෙන් යුත් මේ ලෝකේ පරිහරණය කර කර විකෘතියෙන් කැමැත්තන් පස්සේ හොබාගෙන යන බව ඉච්ඡාවන් පස්සේ දුවන බව පින්නතුනි තේරෙන්න පටන් ගන්නවා අන්නේ දුවන එක දුකට හේතුව බව දකිනවා අන්නේ දුවන එක නවත්තපු දවසට දුක නිරෝධ වෙන බව දකිනවා ඒ දුවන්නේ පින්නතුනි අර ආස්වාද නැමැති මුලාව පස්සේ බව අවබෝධයටපත් වෙනවා. එනම් පින්නතුනි අපි මේ මොහොතේදී අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනි. අරමුණක් ඇති කරගන්න ඕනි. යම් අටමකටවත් අපිට මේ දහම් රස විවර වෙන්නේ නැත්තම් දහම් ප්‍රඥාව පින්නතුනි නැගෙන්නේ නැත්තම් ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි අනන්ත ජාති සංසාර ගමන තුල ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට අරිහත් මහා උත්තරමයන් වහන්සේලාට ආර්ය උතුමන් වහන්සේලාට පින්වතුනි කරපු අවඩ අසාධාරණ හිංසාවක් ඒ නිසා යම් කිසි අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් දැන හෝ නදන හිතකය වචනේ කියන තුන්දොරෙන් පින්නතුනි අනන්ත ಜಾති සංසාර ගමනේදී මේ ආර්ය කලන වැටෙනුවෙන් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු වෙලා තියෙනවා නම් මෙන්න මේ මොහොතදී යම් කිසි සුද්ධ ශක්තියක් ජනිත වුණා නම් මෙන්න මේ සුද්ධ ශක්තිය පිළිතුරු සැනකින් ඒක රාශි වෙලා බල පිහිටලා තෙත ගැන්විලා ඔප්නැන්විලා මහා පුණ්‍ය ගංගාවක් බවට පත් වෙලා පිළිතුරු අනන්ත ජාති සංසාර ගමනේදී සිද්ධ වෙච්ච අවඩට අසාධාරණයට හිංගියට හිංසාවට වන්දි ගෙවෙත්වා කමා කරත්වා වන්දි ගෙවෙත්වා කමා කරත්වා වන්දි ගෙවෙත්වා කමා කරත්වා කියලා අදිෂ්ඨානයක් පිටු කර ගන්න ඕනේ. ඒ වගේම පින්නතුනි අනන්ත ಜಾති සංසාරයේ පටන් මේ මොහොත දක්වාම ආර්ය ශාසනය අරමුණු කරගෙන සිතකින් සිතුවිල්ලකින් හරි පින්නතුනි යම් කිසි සුද්ධ කිරණ ශක්තියක් පුණ්‍ය කුසල ශක්තිය පින්නතුනි ජනිත කරගත්තා නම් ඒ සුද්ධ වූ පුණ්‍ය කුසල ගංගාව පින්නතුනි මේ මොහොතේ ඇදී ඒවා සෙනකින් ඒක රාශී වේවා බලගෙන් වේවා තෙදගෙන් වේවා ඔප්නෙන් වේවා ඒ සුද්ධ ශක්තිය හේතු වෙලා උපකාර වෙලා බල පිහිටලා උතුම් වූ දහම් මැස විවර කර ගැනීම පිණිසම හේතු උපකාරක ධර්මයක් බවට පත්වෙත්වා පත්වෙත්වා කියන සාදුනාදයක් වත්තන්ට ඒ වගේම මේ සුද්ධ වූ ලෝකෝත්තර පුණ්‍ය කුසල ශක්තිය මහත් වූ ගංගාවක් බවට පත් වෙලා මැවි මැවි මැවි මැවි මේ ලෝක ධාතුව පුරාම විහිදේවා විහිදේවා විහිදේවා පැතිරේවා පැතිරේවා පැතිරේවා පීඩාවා පීඩාවා පීඩාවා එසේ විහිදිලා පැතිරිලා පීඩලා මේ සියලු ලෝක සියලු සත්වයන්ට සත්‍යයන්ට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතකර භාවයට පත්වීම පිණිස අවශ්‍ය කරන හේතු සම්පත් සකස් වෙත්වා සකස් වෙත්වා සකස් වෙත්වා අද සාධනාවයක් පවත්වන්නට හැමදිනාටම පිළිවන් සරණයි සුඛී හෝතු අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු